වැඩිහරියක් ලිවීම හෝ පොත් වැඩිහරියක් ලිවීම වාර්තාවක් පිටවන තරම් දෙයක් නෙවෙයි. මොකද සංඛ්‍යාත්මකව ඕන තරම් පොත් ලියන්න පුළුවන්, ගීත ලියන්න පුළුවන්. හැබැයි ඒවායේ ගුණාත්මක වටිනාකම ප්‍රමිතිය ඉහළ නම් අපිට ඒ ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන්. අද අපි ජනරන්ජන ගීතුලින් කතිකා කරන්න බලාපොරොත්තු වෙන ගීත රචකයා ගීත 4000ක් ලියලා තියෙනවා කිව්ව ඔබ පුදුමයටපත් වෙන්න පුළුවන්. ඒ ගීත 4000 ඇතුලේ තියෙනවා චිත්‍රපට 160කට චිත්‍රපට ගීත ලියු බව. හැබැයි ඒ චිත්‍රපට 160ට ගීත 160ක් නෙවෙයි ලිව්වේ. ඊට වඩා එක චිත්‍රපටයකට ගීත ගණනාවක් ඔහු ලිව්වා. එහෙම බලනකොට මේ ගීත වලට ඇතුළත් නොවූ ගීත තියෙනවා 250. ගණන් බලලා 250ක් තියෙනවා. ඒවායේ පිටපත් හොයාගන්නට ඔහු ළඟ හෝ ඔහුගේ හිතවතෙකු ළඟ හෝ සංගීතඥයෙකු ළඟ නැහැ. මේ කවුරු ගැනද කියන්නේ? මේ කියන්නේ ගුවන්විදුලියේ පෙරලිකාරයෙකු ප්‍රේමකීර්ති දාලිස් ගැන. ඔහු ඇතම් ගීත රචකයෙකුට ඉතා සුළු වේලාවකින් ගීතයක් ලියලා දීලා තියෙනවා. හැබැයි ඒ ගීතවල ගුණාත්මක බව අඩු වුණේ බොහොම කලාතුරකින්. බොහෝ ගීත ඉතාම සාර්ථක ගීත. අද අපි හිතුවා ඔහු ලියූ විවිධ ආරේ ගීත කීපයක් ඉදිරිපත් කළා. ඒ ගැන රසවින්දනයක් සහ ਵਿਚාරයක් කරන්න. අද අපි ප්‍රේමකීර්ද අල්විස්ගේ රචනා තුලින් තෝරගත්ත පළමු ගීතය මේ බලන්න මේක මිහිරිද කොච්චර අර්ථවත්ද කියලා. මම පරාජිතේ නහ බිඳුව ඔබ අඳුළු බිඳුව ඔබ ප්‍රේම පරාජිතේ නහ බිඳුව ඔබ කඳුළු බිඳුව ඔබ ප්‍රේම පරාජිතේ කල් මතක මැද පහන් තරුව ඔබ වොඳ වුණු සිහිනෙක අරුණෝද ඔබ කල් මතක මැද පහන් තරුව ඔබ වොඳ වුණු සිහිනෙක අරුණෝද ඔබ වැලපුණ වෙරළක දිය බිඳුව ඔබ ගොළු දෙතුල සිනහසිලින ඔබ ප්‍රේම පරාසීතේ සිනහබිඳුව ඔබ අඳුළු බිඳුව ඔබ ප්‍රේම පරාදීතේ ගන කතරක පවන්ගල් කීරුබ ලිලිලන අඳුරක නැවුම් ඉරකීරුබ ගන කතරක පවන්ගල් කීරුබ ලිලිලන අඳුරක නැවුම් ඉරකීරුබ නොහැඟෙන නොලැබෙන නොදින්දි සුවකී ඔබ දියරුවට නොයන දුකති ඔබ ප්‍රේම පරාහිතේ අඳුළු බිඳුව ඔබ ප්‍රේම පරාදීසේ සිනහ බිඳුව ඔබ කඳුළු බිඳුව ඔබ ප්‍රේම පරාදීසෙ. ප්‍රේම පරාදීසයක ඕනෑතරම් සැබෑ ලෝකේ නොලැබෙන සැනසීම් සතුටු සතුට සොම්නස ප්‍රීතිය උද්දාමය ප්‍රබෝධය මේ හැම දෙයක්ම ලැබෙන්න පුළුවන් බලන්න මේ ප්‍රේමකීර්තිගේ පදවල තියෙන අපූර්ව ගිනි දන කතරක පවන් රැළ කියොබ බින්දලන අඳුරක නැවුම් ඉර කියොබ නොහැඟෙන නොලැබෙන නොවිදි සුව කියොබ මේ මේ පද ටික මම හිතන්නේ ඊටාම මේ මේ ගීතයේ තියෙන පදවල් අතරේ මේ කූට ප්‍රාප්තිය මෙතන තියෙන්නේ නොහැඟෙන නොලැබෙන නොවිදි සුව කියොබ වියරුව අදමෙන් නොයන දුක කියොබ ප්‍රේමකීර්ති මේ ලියලා තියෙන ගීත 4000 ඇසුරට වැඩියෙන්ම ලියලා තියෙන ප්‍රේම ගීත ඒවා විරහ ගීත සංප්‍රයෝගය පිළිබඳ ගීත සොම්නසාගත ගීත තව වියවුල් පිළිබඳ ජීවිතයේ කම්කටොළු පිළිබඳ ගීත මෙවැනි විවිධ විෂය පිළිබඳව ඔහු ලියනවා. ඔහුගේ ගුරුවරයා තමයි කරුණාරත්න අබේසේකර. ඔහුගේ නිවේදන කලාවේ ගුරුවරයා වගේම ගීත රචනා කලාවේ ගුරුවරයා කරුණාරත්න අබේසේකර. මම හිතන්නේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගීත සංඛ්‍යාවට තමයි ප්‍රේම්කීත් ඩිස් ආසන්න වෙන්නේ. විශාරද ජයන්ත අරවින්ද. මේ ආචාර්ය වික්‍රත්නායක තන නිර්මාණය කළ ගායනා කරපු ගුවන්විදුලි සරලගී පරිසටහනකට ගායනා කරපු ගීතයක්. මේ මේ ගීතය ඔබගේ අච්චුවට දාලා බැලුවොත් ඔබ කොහොමද මේහි වටිනාකම බලන්නේ? මේකේ පදවැල, මේකේ තනු නිර්මාණය සහ ගායනය මේවා එකතු වුණාම සමස්ත ගීතය ඔබ ඔබගේ ਵਿਚාරයට ලක් වෙන්නේ කොහොමද? මම සාමාන්‍යයෙන් මේ රාගධාරී ගීත ගැන කල්පනා කරන කෙනෙක්. නමුත් මේකේ රාගධාරී ගීත ගුණේ නැත නැති වුණාට පුදුමාකාර විදියට ඒ ඒකට සමීප වෙනවා. <laughs> රාගයක් කියලා විශේෂයෙන් නම් කරන්න බෑ. නමුත් ඊට හුඟක් සමීප වෙනවා අර ශෝකාත්මක ගුණය ස්මරණය. ඔව් සමරු ගීතයක් විදියට හරිම වටින විදිහට ඒකේ තනුව නිර්මාණය කරලා තියෙන බවයි මට පේන්නේ. මොකද ඇත්තටම අද වර්තමානයේ දැන් වික්ටර් නායකයන් මේ ගීතය ගායනා කරපු දශකයකට පමණ කලින් වෙන්න පුළුවන්. අද වෙනකොට දැන් මේ රාගධාරී පසුබිම ගැන නොහිතාම තන නිර්මාණය කරනවා. හැබැයි අපි මේකෙන් කිසියම් වින්දනයක් ලබනවා. අපි ආස්වාදයක් ලබනවා. අපි දන්නේ නැහැ මේක රාග පිළිබඳ අවබෝධයක් අපිට නැහැ හැබැයි අපි මේ ගීතයෙන් ආස්වාදයක් ලබනවා. ජනරංජනය කිරීමනේ ගීතයක අරමුණ. හැබැයි ඔව් රාගධාරී ශික්ෂණයක් මට පේනවා මේ තනු නිර්මාතෘ තුල. ඒ ඒ ශික්ෂණය ලබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ රාගධාරී සංගීතය හැදෑරීමෙන් හෝ ඒ ඒ අනුව පද මේ තනු නිර්මාණය කිරීමෙන්. හොඳයි. අපි තව ගීතයක් තෝරගත්තා. මේ පදවල බලන්න අපි කලින් අහපු ගීතය හා සංසන්දනය කළා. මේක කොච්චර වෙනස්ද කියලා ඊට වඩා ප්‍රස්තුතයෙන් සහ පදමාලාවෙන්. මිනිහා ඉන්නේ කොහොමද? එයා අපි වාගේ මහ පොළවේ පයින් යනවද? මට තේරෙන්නේ නැහැ තාත්ත කියලා දෙනවද? මට තේරෙන්නේ නැහැ තාත්ත කියලා දෙනවද? එයා උසින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද? එයා උසින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද? අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානටි යතේ නිදහයක් විතරම නැතේ ආකාශේ කොළුව වති කියලා පරිතේ ආකාශේ කොළුව වති කියලා පරිතේ කොළුපුල්කාරේ එනවා අන්න නරුතේ කොළුපුල්කාරේ ඉන්දිරා ගායනා කරපු ඒ ගීතය ඇහෙනකොට අපිට කිසියම් හාස්‍යයක් උපදිනවා වගේම මේ සමාජයේ අහංකාර උද්දච්ච ආඩම්බරකාර පුද්ගලයන් ගැන අවධානය යොමු වෙනවා. දැන් ඔහු කියන්නේ බොරු කකුල් බැඳපු නැති අයත් උඩින් යනවා කියලා. මේ පුතා අහනවා තාත්තගෙන් මේ මොකද මේගොල්ලෝ මේ උඩින් යන්නේ කියලා. ඇත්තටම දැන් අපේ කෝලම් සම්ප්‍රදායේ හාස්‍ය ඊටම ප්‍රධාන රසයක් නේ නවනාට්‍ය නවනඩු රස අතරේ මේ අපේ ගම්වල හිටපු පොලිසියට මුලාදෑනියාට ආරච්චිලට මේ බල සම්පන්න මිනිස්සුන්ට සමීප වෙන්න කිට්ටු වෙන්න ඔවුන්ට හිංසා කරන්න බැරි සාමාන්‍ය පහළ මධ්‍යම පාන්තික මිනිසුන්ගේ ආකල්ප තමයි අර කෝලම් සම්ප්‍රදායෙන් පොලිස් කෝලම උනේ ආරච්චි කෝලම උනේ මේ මිනිසුන්ට hina වෙන්න මේ මේවා ප්‍රයෝගික කරගත්තා. මොකද ගම්වල වුන් මහා බලවතුන් කිව්වා. උන්ට ළඟ වෙලා hina වෙන්න විවේචනය කරන්න බෑ. හැබැයි මේ අපේ සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදාය ඇතුලේ උන්ට hina වෙන්න අවස්ථාවක් උදාගත ගත්තා අපේ ගැමියා. ඒ වගේ දෙයක් තමයි මේ ෆ්‍රෙඩි සිල්වා ලවා ෆ්‍රෙඩි සිල්වාගේ මෝටර නගන මේ වචන වලින් මේ ප්‍රයෝගිකතාවලිස් කරන්නේ. මේ අහංකාර උද්දච්ච මිනිස්සුන් උපහාසයට ප්‍රහසනයට ලක් කිරීම. මේ මේ ගීත කලාවත් මේ ටිකක් ඉදිරියට ගෙන ගියා ප්‍රේමකීර්ති. බොහෝ දෙනෙකු මේ වගේ චරිත ගැන ගීත ගණනාවක්ම ලිව්වා. මේ මේක ඉතාම අපූර්ව ගීතයක්. සමාජයේ එක්තරා ਵਿਚාරයකට ලක් කරන විදිහේ ගීතයක්. මේක තනු නිර්මාණය කරන්නේ ආචාර්ය වික්ටර් නායක, ගායනා කළේ ෆ්‍රෙඩි සිල්වා. මේවැනි ගීතයක් සමාජයේ කොච්චර වැදගත්ද වටිනවද? ෆ්‍රෙඩි සිල්වා මට මතකයි. දැකලා තියෙනවා මේ කැසරු කරලා තියෙනවා. ඔය ගායනා කළේම මේ ඔක්කොම වගේ මේ වගේ ගීත. උපහාස රසයේ චිත්‍රපටවලත් ඔහු ගායනා කරේ විකත ගීත බොහෝ වෙලාවට. ඔව්. ඉතින් අර මේ ඒකට උචිත තනුවක් පමණක් නෙමෙයි උචිත රිද්මය. <laughs> ටෙම්පෝ කියලා අපි කියන්නේ. ඔව් 68 කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. බොහොම ජනප්‍රිය මිනිසු ළමයි පවා අහගෙන ඉන්න කැමති උපහාසයේ දනමන විනෝදාත්මක රිද්මයක්. ඔව් ප්‍රේමකීර්ති මේ ගේ විෂයපතේ අරගෙන බැලුවොත් විවිධයි. හිතන්න බැරි ජීවිතේ කම්කටොළු ගැනත් ඔහු ගීත ලිව්වා. සමාජයේ මේ වගේ අඩුපාඩු ගැනත් ලිව්වා. ප්‍රේමයේ චමත්කාරය ගැනත් අතිශය විචිත්‍ර විදිහට විචිතුරු විදිහට මේ බොහොම බොහොම රමණීයත්වයෙන් ගීත ලිව්වා. අර කටහඬේ උච්චාරණය වෙනස් කරනවා නේද දැන් දැන. ඔව් ඒකයි. අපූර්වට මේ තනුවට ගැලපෙනවා. ඔව් ඒක තමයි. අර පියවි ප්‍රകൃතියේ හඬ නෙවෙයි මේ ගීතයේ උචිත විදිහට හඬ පාලනය කරලා උච්චාරණය වෙනස් කරලා ඉතාම අපූර්වට ගායනා කරනවා. දැන් මේ ප්‍රේම ගීතිකේ ගීතවල ලොකු විවිධත්වයක් තියෙනවා. ඔහු ඉතාම වියත් බසින් ලියනවා වගේම මේ දැන් මේ මේ ගීතේ කටවහසෙන් කියලා තියෙනවා. මේ කිසිම මේ කාව්‍යමය වචන මුකුත් මේ ගීතයට එකතු වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය නැති නිසා. ප්‍රේම ගීති සමාජයේ ඊට වඩා කාම්කටොළු ගැටලු ගැන කතා කළා. මේ ගීතය අපි අහලා බලමු. සසරට බර වුණු බාල නගී නුඹගෙන යන්නට ගමෙත් කෙනෙක් නැහැ රටෙත් කෙනෙක් නැහැ බාල නගී දැරටි දෙන්නට සම්මසු පොදි නැති ඉදරට බර වුණු බාල නගී නුඹගෙන යන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙත් කෙනෙක් නෑ බාල නගේ විරසක වේලා දිරහ අපලෙන් නුඹ ළඟට නොයේ නිදිබර නැසයි දැලි ගෑමුණයි ලිප මුල්ලේ යවනය වේ දැවැදි දෙන්නට රන් මසු පොදි නැති ඉදරට බර වුණු බාලේ නගේ නුඹගෙන යන්නට ගමෙත් කෙනෙක් නැහැ රටෙත් කෙනෙක් නැහැ බාල නදී සන්දම් පැලඳිය යුතු ගිල වට කර නව ගුණ ඇල පොදිනට බැඳේ දීගත දියදා නුඹට දැනේ තනිකඩ කම කොත් කරද අගේ පිදෙන්නට සම්මතු පොඩි නැති විදරට බර උණු බාල නගේ නුඹගෙන යන්නට ගමෙත් කෙනෙක් නැහැ රටෙත් කෙනෙක් නැහැ බාල නගේ ප්‍රේම ගීත වැඩිහරියක් ලියපු ප්‍රේම කීර්ති මෙවැනි මේ සමාජ ਵਿਚාරයට ලක්වන සමාජ යථාර්ථය පිළිබිඹවන කලාත්මක ප්‍රකාශන රාශියක් කියලා තියෙනවා. මේ ඇත්තටම මේ අයියා මේ බාල නගා ගැන කතා කරන අයියා විවාහ වෙලා විවාහ ජීවිතේ එපා වෙලා කම්කටොළට මුණ දීපු අයියා කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විවාහක යකු නොවි තනිකඩ සැනසෙලිදායක බොහොම සතුරු සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක හරියටම අපිට නිශ්චිතව කියන්න බෑ. මේ දෙවි දෙපැත්තෙන්ම අපිට හිතන්න පුළුවන් මේ සහෝදරයා ගැන. මේ වැඩිමල් අයියා ගැන. රන්දම් පැලඳිය යුතු ගැල වට කර නවගුණ වැලපෝ දිනට බැඳේ දීකේක ගියදා නුඹට දැනේවි තනිකඩ කම කොච්චරද අගේ. මේ අයියා විවාහයෙන් මට්ටු වෙච්ච කෙනෙක් හරි විවාහ නොවි සැනසille ඉන්න කෙනෙක් හරි වෙන්න පුළුවන්. දැන් ඒ අනුමානය තියන්න මේ පදවැල ගොතන එකත් ඒ තරම් පහසු නෑ. දැන් මේ ගීතය සුනිල් ලෙදිසිං ගායනා කරනවා. රෝණ වීරසිංහගේ තනු නිර්මාණයක්. කොහොමද මේ ගීතය? මම මේ පදවැලෙන් නම් ආකර්ෂණය වෙනවා. මේ සමාජය ගැන කොච්චර ගැඹුරු දෙයක් ගීතයකින් මේ පුංචි පදවැලකින් කියන්න පුළුවන්ද කියන එක කල්පනාවට ගන්න පුළුවන් මේකෙන්. ඔබ පදවලට ආකර්ෂණය වුණා. මම තනුවට ආකර්ෂණය වුණා. මේ තනුව මට මේ අර ගසල් ශෛලිය මතක් වෙනවා ශාස්ත්‍රීය ගතිය හැබැයි සරල මට්ටමින් ශාස්ත්‍රීය ගතිය තියෙනවා රාග ධාරී විදිහට හිතුවොත් පීළු රාගේ ඔව් ඉතින් හොඳ තනුවක් හොඳට ගායන අවස්ථාවක් අර ඔබතුමා කියන වගේ ඒ පද රචනාවටත් ගැළපෙන විදිහට මේ සුසංගත කරලා හැම අංගෙම ඒ ලක්ෂණේ පේනවා ඔය දැන් මම පදවලට ආකර්ෂණය වුණා. ඔබ තනුවට ආකර්ෂණය වුණා. රසිකයා මේ පදවලටයි තනුවටයි ගායනයටයි මේ ගුණාංග තුනටම ආකර්ෂණය වෙන නිසා ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා. අපි අද වැඩසටහනේ අවසන් ගීතය හැටියට තෝරගන්නේ මේ ප්‍රේම කීර්තිගේ ගීතවල විවිධත්වය තියෙන පෙන්වන්න ඕන නිසා සුනිල් එදිරිසිංහම තමයි විශාරද සුනිල් එදිරිසිංහ තමයි ගායනා කරන්නේ. මේ ගීතය ගැන අපූර්ව වචන දෙකක් මම කියන්න කැමතියි. මේ ගීතය ලියන්න බාර දීලා සුනිල් එදිරිසිංහ තමන්ගේ සරල ගී ගායනයට දවස් ගාණක් ගත වෙලා ප්‍රේමකීර්ති හම්බ වෙන්නේ මේ පදමාලාව ඉල්ලගන්න. හැබැයි ඈතදිම මේ මේ ගුවන්විදුලිය ඉස්සරහාර නුගගහ යටදී ප්‍රේමකීර්ති දකිනවා සුනිල් එදිරිසිංහ එනවා. ගීතේ පදමාලාව ලියලා නැහැ. දැන් පුදුම අමාරුවක ප්‍රේමකීර්ති වැඩෙන්නේ. ඒ එනකොටම කියනවා මේ සුනිල් ඔයා කොළඹ තව මුකුත් වැඩවගයක් තියෙනවා නම් කරගෙන එන්න තව පැයකින් විතර මම කන්තරුවේ ඇතුලේ මේ මගේ මේ මේසේ ලාච්චුවේ තියෙනවා ජීතේ කියලා කියනවා. හැබැයි එතකොට ජීතේ ලියලා නැහැ. සුනිල් ඉදිරිසිංහ යනවා. තවත් බහැරට මේ වෙන වැඩ කරගෙන ඉවර වෙලා ආපහු පැයකින් එන්න. ප්‍රේමකීත් දකිනවා මේ ගුවන්විදුලිය ඉදිරිපිට ඉන්නවා රේස් කුලයක් බලන මිනිස්සේ. ඔහු අර මේ තරඟයේ මේ මේ ඔට්ටු ඔට්ටුවක් දාන්න කොලේ බලවල ඉන්න එක්කෙනෙක්. ඒ දැකලා තමයි ප්‍රේමකීර්ති ඊටාම ක්ෂණිකව මේ ගීතය ලියන්නේ. හැබැයි මේ ඒ නිමිත්ත ඒ නිමිත්ත උඩ ලියපු ගීතය කොච්චර සාර්ථක ගීතයක්ද? අපි අහලා බලමු. Thank you. දුට නැගි අසරුවෙකි ඒ බරගේ වහලට බරකින් පාන්දරින් පෙරතුණු පෙමිනිහා එන්නැවෙත් අසු පිටට නැගි මිනිසකු පිට නැගි අසරුවෙකි ඒ පරගේ වහලට බරකින් පාන්දරින් පෙරදුණු පෙමිනිහා ඇඳාවේ අසු පිටට නගින් මම ගෙදරට තුර කැප දෙනවා අද රැළුණු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දුදරුවන් පැදුරේ නිදියනවා මිනිසෙකු පිට නැගි අසරුවේකී ඒ පරදී රහලට බරදී පාන්දරින් පෙරදුණු පෙමිනිහා ඇන්දර අසු පිටට නගී කුසලෙකුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිඳක් දිනියුලනවා ඊනෙන් ඔබ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැති අසරු නැති ඒ පරදී වහලට පරතම් පාන්දරින් පෙරදුණු සඳෑවෙන් අසු පිටට නගී මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ වරදී වහලට බරකි පාන්දරින් කරදුණු ඒ මිනිහා එන්දෑවෙන් අසු පිටට නගී මේ ගීතය ඇහුවම මට හිතෙනවා අර නැතිබැරි මිනිස්සු කිසියම් අපේක්ෂාවක් දල්වගෙන යම් යම් බලාපොරොත්තු පිටිපස්සේ යන හැටි මතු වෙලා පේනවා. මේක ඇහුවාම මේක නිරීක්ෂණය කරනකොට hina වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ. ඔබ කොහොමද මේ ගීතය දකින්නේ මේ තනු නිර්මාණය සහ ගායනයත් එක්ක මේ පදවල? මට පුදුම හිතුණා මේ මේ වගේ ගීත 4000ක් පමණ නිර්මාණය කළාද කියලා හිතුවා. ඔව් මේ කියන්නේ අඩු වයසේ නැති උනේත් නේද? ඔව්. ඔව්. ඒ කෙසේ හෝ මේ වැඩිපුරම මේකේ විචිත්‍රතාවය තියෙන අර අස්ව ගමන එහෙම හොඳට අර ධ්වනිත කරනවා සංගීත භාණ්ඩ වලින් පවා ඔව් විශේෂයෙන්ම බෙර ඒ කියන්නේ අවනද්ද භාණ්ඩ වලින් ඒ පැත්තෙන් හරිම හොඳයි මේ ඉන්ටර්ලූඩ්ස් ඉන්ට්‍රොඩක්ෂන් කියන ඒවා එකතු කරලා බොහොම ලස්සනට මේ ගීතේ ගීතේ සහ තනුව දෙකම සංගත කරලා තිබුණා මම හිතන්නේ අපි අද උත්සාහ කරේ ප්‍රේමකීර්ති දල්විස්ගේ ගීත රචනා සුවහසක් අතරින් ගීත හතරක් ඉදිරිපත් කරලා ඔහුගේ ගීතවල තිබෙන වටිනාකම සහ විවිධත්වය ඔබ හමුවේ තියන්න. ජනරංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරීකා පෙරේරා